ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. අද දවසේදීත් අපි සුපුරුදු විදිහටම හමු වෙන්නේ ධම්සරණී සදහම් පිළිසඳර තුරින්. අපි බලාපොරොත්තු වෙනවා ඔබ බොහොම කැමැත්තෙන්, බොහොම උනන්දුවෙන් බලාපොරොත්තු ඇති. අද දවසේදීත් අපි මේ කතා බහ කරන මාතෘකාවන් ඔස්සේ ඔබේ ජීවිතවලට ගලපාගෙන මේ කියන්නා වූ කරුණු කාරණා තුළින් ඔබ ඔබේ ජීවිත යහපත් කරගන්නට උත්සාහ දරනවා, වෙරදරනවා වෙන්නට පුළුවන්. ඉතින් අදත් අපි එවැනිම බොහොම වැදගත් සුවිශේෂී වූ මාතෘකාවක් තෝරාගෙන ඇවිත් තියෙනවා පිළිසඳරේ යෙදෙන්නට ආරාධනා කරනවා හෝරාවක කාලයක් අපිත් එක්ක රැඳී ඉන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අදත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම පිනත් මෑණියන් වහන්සේ මේ ස්ථානයට වැඩම කොට සිටිනවා. අපි ප්‍රථමයෙන්ම පිනත් පෑණියන් වහන්සේව බොහොම ගෞරවයෙන් මේ ස්ථානයට පිළිගන්නවා. අවසරයි පිනත් මෑණියන් වහන්සේ නමෝ බුද්දාය. පිනත් මෑණියන් වහන්ස බැඳීමක් කියලා කියන්නේ බොහොම ලස්සන කාරණාවක්. යහපත් බැඳීමකට පුළුවන් යහපත් සමාජයක් බිහි කරන්න. මම එහෙම කියන්නේ බිරිඳ ස්වාමියා අතර තියෙන යහපත් බැඳීම තුළින් මේ මුළු මහත් සමාජයටම ලොකු පූර්වාදර්ශයක් සපයන්නට හැකියාව ලැබෙනවා. ඒකට තවත් හේතුවක් තියෙනවා. Tamanට දරුවන් ඉන්නවන ඒ දරුවනුත් දෙමාපියෝ දිහා බලලා තමයි මේ සමාජයේ ඊගෑගේ අනාගතය නිර්මාණය කරගන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා යහපත් බැඳීම් සමාජයට අවශ්‍ය වෙනවා. හැබැයි වත්මනය වෙනකොට මේ සබුදතාවයන් වල මේ බැඳීම් වල යම් යම් වෙනස්කම් අපි දකිනවා. හැබැයි මේ දකින බැඳීම්, මේ දකින සබුදතාවයන් ඒතරම් හොඳ පූර්වාදර්ශනම් මේ සමාජයට සපයන්නේ නැහැ. ඒ නිසා වෙන අද දවසේදී අපි හිතුවා මේ වර්තමානයේදී වර්තමාන සමාජයේ වැසනයක් බවට පත් වෙලා තියෙන අනියම් සබදතා පිළිබඳව කතා බහ කරන්නට මේකේ තියෙන ආදීනවේ පිළිබඳව බොහෝ දෙනෙක් නොදැන කටයුතු කරනවා වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් අපි හිතුවා මේ තුල තියෙන ආදීනවයන් පෙන්වා දෙමින් මෙලවදීත් මේ තුල ආදීනවයන් තියෙනවා. පරලොවදීත් මේ තුල ආදීනවයන් තියෙනවා. ඉතින් කාන්තාවන්ට බොහොම සුවිශේෂී වෙන විදිහට අද දවසේදී අපි හිතුවා මේ ධම්සරණී සදහම් පිළිසඳර තුල මේ පිළිබඳව යම් කතිකාවතක් ගොඩනගන්නට ඕන කියලා. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ අවසරයි අපි මුලින්ම මේ කතාබහ ආරම්භ කරමු. මේ විදිහට පින්වත් මෑණියන් වහන්සේ මේ විවාහ ජීවිත දෙදරලා ගිහිල්ලා ජීවිත වලින් පවා වඳි ගෙවන්නට හේතුවක් බවට පත් වෙලා තියෙනවා අද වෙනකොට මේ අනියම සබඳතා. මේ தത്വයට පත් වෙන හේතු මොනවාද කියන තැනින්ම මේ කතා බහට අපි ආරම්භයක් ලබා ගන්න. අවසරයි. අප ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඇත්තටම ටිරේෂා ඒකනම් බොහෝම අවාසනාවන්ත තත්වයක් තමයි. මේකට ජීවිත වලින් කියන්නේ මුළු සසරෙන්ම වන්දි ගෙවෙන පිරිසක් ඉන්නවා. මේකට එක එක නොඑක් හේතු දක්වන්න පුළුවන්. මොකද අතීතේ දුරාතීතේ පවා මිනිසුන්ගේ ජීවිතවල තුළ යම් යම් ওই වගේ දේවල් තිබුණා නොතිබුණා නොවේ. එහෙම. තිබ්බා. එහෙම. නමුත් මේ දැන් වර්තමානයේ වෙනකොට ලොකු ප්‍රවණතාවයක්. ඒ නැති කෙනෙක් නැහැ කියන තරමටම දැන් ඒක ලොකු ප්‍රවණතාවයක් බවට වර්ධනයක් වෙලා වර්ධනයක් වෙලා තියෙන මේකට කියන්න පුළුවන් නොයෙක් හේතු සමාජ වෙබ් අඩවි ජාලාවල කියන්නේ නව මාධ්‍ය වලින් තියෙන මේකට තියෙන නොමග යැවීම එතකොට ඉන්ද්‍රිය අසංවරය ඒ සමහර වෙලාවට හේතු වෙනවා සමහර තරුණ දියණිවරු තමන් යම් පුද්ගලෙක්ට ආදරය කරනවා. දැන් එයාට මානසිකව එතකොට බොහොම හිත ඇදිලා ගිහිල්ලා තියෙන එක පුද්ගලෙක්ට. සමහරට මේ කෙනා තමන්ගේ පෞලි තත්වයට ආර්ථිකයට නොගැලපෙන කුල ભેද ඒ වගේ දේවල් වලට නොගැලපීමෙන් දෙමව්පියෝ බලපෑම් කරනවා වෙන කෙනෙක් විවාහ වෙන්න. මෙයා විවාහ වෙනවා. විවාහ වුණාට යට මානසිකව තියෙන බැඳීම කඩා ගන්න හැකියාවක් නැහැ. ඒ අර විවාහෙත් කරගෙන යන ගමන් අර අයුතු එකක් විදියට තමන්ගේ පරණ පෙම්වතා තමග සමග සබඳතා පවත්වන මේ විදිහටත් ඒ වගේ වැරදි දේවල් තියෙනවා. එදකොට ටිරිෂ තව වෙලාවක තව එක තව හේතුවක් තමයි මේකට සමහර වෙලාවට කාන්තාව හරි ආසෙන් ලස්සනට ඇඳලා කියලා ඉන්න. එහෙම. එක දවසක එකක් තව දවසක තව එකක් ওই විදිහට බොහොම විවිධත්වයට මේ සුන්දරත්වයට ආසයි. ඒක වැරද්දක් නෙමෙයි. හැබැයි එයාට අර සමාජයෙන් අර එන විලාසිතා ඒ රැල්ලත් එක්කලා ඒකට යන්න බැහැ යාගේ ආර්ථිකයත් එක්කලා. තමන්ගේ ස්වාමියාගේ ආර්ථිකය අමාරුයි. මෙයා මොකද කරන්නේ? තමන්ගේ ආයතන ප්‍රධානිය වෙන්න පුළුවන් හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන් හොඳ සල්ලිකාරයෙක් හොයාගන්න. මොකක්ද හේතුව? එයාට ඕනේ අයිතු දේවකකට නෙමෙයි මුදල් හම්බ කරගන්න. අර අර සමබදතාවයේ හේතුවෙන් ඇය හොඳට මුදල් හදල් හොයාගෙන ලස්සනට ඇඳලා කරලා ඉන්නවා. එතකොට මේකත් එක හේතුවක් තමයි එක නැඹුරුතාවයක් තමයි අයතු සම්බන්ධතාවලට. තව දෙයක් තියෙනවා ටීෂ අර තමන්ට අර තමන්ගේ ස්වාමියාගෙන් ආදරයක් ලැබෙන්නේ නැහැ. සැරයි, ඒක තමන්ව තේරුම් ගන්නෑ. තමන් අර බලාපොරොත්තු වෙන ජීවිතය අර මවන සිහින ලෝකේ නැහැ. එහෙම. එතකොට ඇය බල හොයනවා මේ වෙන කොහෙන් හරි දෙයක්. ඒකට පිළියමක් විදිහට තව මොකක් හරි ඒකට කරන්න පිළියමක් විදිහට තව පුරුෂයෙක් පිටිපස්සේ යන්න පෙළඹෙනවා. සමහර වෙලාවට ත්‍රිරේෂ සමහර කාන්තාවෝ පෙළඹෙනවා අර බලපෑම් මෙල්ල වෙන සමහරලාට ආයතනික ප්‍රධානියගෙන් සමහරලාට ඇයට අර නිවසින් බැහැර වෙලා රැකියාව කරන්න තියෙනවා. නේවාසික වෙලා හෝ යම්කිසි අපි කියමු ගුවන් සේවිකාවක් විදිහට නොඑක් විදිහට ඒ වගේ රැකියාවක් කරන්න වෙනකොට ඒ රැකියාව තුළ ප්‍රධානීන් බලපෑම් මෙල්ල වෙනවා. එතකොට ඇයට ඒවට නතු වෙන්න වෙනවා. එතකොට අන්න ඒ නිසාත් සමහර වෙලාවට අයිතු සම්බන්ධතාවලට පෙළඹෙනවා. සමහර වෙලාවට අර තාක්ෂණය භාවිතා කළ අර අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවනේ බ්ලැක්මේල් කරනවා කියන්නේ. එහෙම. පෙන්නලා කියනවා මේක මහත්යට යවනවා මේක Facebook දානවා ඔබ මත් එක්ක ඉන්න ඕනේ කියලා. සමහර වෙලාවට ඒ වගේ දේවල් හින්දාත් කාන්තාවෝ අර බයින් අකමැත්තෙන් මේවට පෙළඹෙනවා. උසස් වීම බලාපොරොත්තු වෙන උසස් වීම බලාපොරොත්තු වෙන සමහර වෙලාවට එක එක ප්‍රතිලාභ එතකොට ගුවන් නාඹුනාම ගුවන් විදේශ සවාරි ওই දේවල් බලාපොරොත්තු වෙන සමහරලාට තමන්ගේ තමන්ගේ චරිතය කිලුටු කරගන්න. ඇත්තටම සමහරලාට දැන් සමාජයේ තියෙන එක දැන් කමක් නැහැ කියලා. එහෙමයි. කමක් නැහැ කියලා කියන්නේ දැන් අරයටත් තියෙනවා මටත් තියෙනවා මට හිතේ නැත්නම් හරි නෑ. හරි නෑ වගේ. ඒක සමහර කාන්තාව එකතු වුණා ඔය සමහර කාන්තාව එකතු වුණාම අර ස්වාමියාට හොරින් තමන් අර පුරුෂය දෙතුන් දෙනෙක් තබාගෙන සිටීම හරි නම්බු පිළිට කතා කරනවා. එහෙම. ඒකට අර අර කහනකොට එයාට එතන එහෙනම් කමන්නේ නැහැ නේ අරයටත් තියෙනවා මෙයාටත් තියෙනවා මොකද්ද කියලා ඒකට අර ඒක කමක් නැහැ කියලා සමාජයෙන් කමක් නැහැ කියන එක නිසා ඒක කරන්න පෙළඹෙනවා. එයාලා සමහරලාට අර රස කර කර හරි මහා ඉහලින් කතා කරනවනේ ටිරේෂන්. එතකොට ඒවට නැඹුරුතාවයකටපත් වෙනවා. දැන් ඇත්තටම තියෙන අවස්නාවන්ත තත්ත්වය කියලා කියන්නේ බස් එකට එක්කෙනයි. කෝච්චිය යන තව එක්කෙනයි. ඔෆිස් එකට තව එක්කෙනයි. දරුවව පන්ති දාන තැනට තව එක්කෙනයි. ඒ විදිහටත් අර සමාජයේ අර ඒක බොහෝම සරල දෙයක් විදිහට බවට පත්වලා ඒක අම්මා කෙනෙක් කිව්වා මේ කියන්නේ එයාගේ ඒ අම්මගේ තරුණ කාලේ අවුරුදු 28 දී ස්වාමියා මරණයටපත් වෙනවා. ස්වාමියා වැඩිමල් මේ අම්මට වඩා මරණයටපත් වෙලා දැන් තම එක පුතෙක් ඉන්න පුතත් හදාගෙන ඉන්නකොට තමන්ගේ මහත්යගේ අක්කගේ පුතා එයත් ලොකු වයසක අය වයසක මෙයාගේ සම වයස වගේ කියන මේ ඔයා දැන් තනියෙන් ඉන්නේ. ඔයා ජීවිතේ විඳින්න එපා. ඉන්නකෝ මං අරයව ඔයාට සම්බන්ධ කරලා දෙන්න. මෙයා කියනවා බෑ ඒක මට කරන්න බෑ කියනවා. එතකොට එයාට දොස් කියනවා කෙනා අයියෝ ඔයා දන්නේ ඔයා ජීවිතේ විඳින්න විනෝදෙන් ඉන්න තේරෙන්නේ ඔයා හරි මෝඩයි. කියලා අර ඒ වගේ අර ඒ වගේ ආකල්ප තමයි මිනිස්සු ගාව තියෙන්නේ. එතකොට අර පෞරුෂයක් නැති කාන්තාව මේකට ඇදිලා යනවා කියන එක පුදුමයක් නෙමෙයි ටික. එහෙම. සමහර වෙලාවට තියෙන සමහර නොපෙනෙන දේවල් කරනවා. අර අමනුෂ්‍ය බන්දලා වශීගුරුකම් කියලා අපි කියන්නේ. එහෙම. එතකොට සමහර වෙලාවට සමහර ලස්සන කාන්තාවෝ ඉන්නවා. එක එක සිද්ධියක් අපට ආරංචි වෙනවා. එක තරුණ අම්මා කෙනෙක් දරුවා ශිෂ්‍යත්ව පන්ති යනවා. ශිෂ්‍යත්ව පන්ති යනකොට අර ඒ ශිෂ්‍යත්ව පන්තියේ ඉන්න ගුරුවරයා ඉන්නවනේ. ගුරුවරයා මේ මේ මේ දිනේ හරි ලස්සන කෙනෙක්. මේ මොන හරි ඒ වගේ නොපෙනෙන දෙයක් කරනවා. අන්තිමට මේ මේ තරුණ අම්මා පිස්සුවෙන් වගේ මේ පිටිපස්සෙන් යනවා. බලදී අම්මගේ වැරැද්දක් නෙමෙයි. අර අර අර පුද්ගලයාගේ තියෙන නරක චරිතය නිසා නොපෙනෙන දෙයක් කරලා. එහෙම. සමහර වෙලාවට අර සමහර අර පවුල් ආදරෙන් ඉන්නවනේ. බොහෝම ආදරෙන් ඉන්නවා. සමහර ලාවට එයා ආදරේ ඕනට වඩා එළියට ප්‍රකට කරනවා වැඩි. එහෙම. ඒක ඉවස ගන්න බෑ සමහර අයට. සමහර ලාවට නැන්දා නැන්දලා එහෙම නැත්තම් යාළුවෝ එයාලා දිවසන්න බෑ. එයාලා මොකද කරන්නේ? අර අර ස්වාමියාගේ හරි බිරිඳගේ හරි චරිත දුර්වලකමක් අල්ලලා ලං වෙනවා. ලං වෙන්නේ අවශ්‍යතාවයකට නෙමෙයි. අරක කඩන්න. ඉතින් ඒ වගේ අර ලස්සන ආදරෙන් හිටිය පවුල් බොහොමයක් කැඩිච්ච අවස්ථා තියෙනවා මේ වගේ හේතු හින්දා. එතකොට හැම හැම අයුතු සම්බන්ධතාවයකටම අර නරක චරිතයම නෙමෙයි මූලික වෙලා තියෙන්නේ. එහෙම අවශ්‍යතා තියෙන අය ඉන්නවා. නමුත් ඒකට අර සමාව දිය හැකි හේතුත් ඒ තුල ගැබ් වෙලා තියෙනවා. එතකොට දැන් කවුරු හරි කාන්තාවකට ආරංචිනොත් සමන්ගේ ස්වාමී අයුතු දෙයක පැටලිලා කියලා හොයලා බලන්න මොකක්ද හේතුව කියලා. මට මතකයි අපේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු සංසික දේශනාවක කියනවා එක අම්මා කෙනෙක්ට තරුණ අම්මා කෙනෙක්ට ස්වාමියා ඒ වගේ දෙයක පැටලිලා කියලා ආරංචි වෙලා. මෙයාම මොකද කරලා තියෙන්නේ? රුවන්වැලි සෑයටම වැඳ වැඳ පිරිත් කිය කිය පතිවෘතාව මතක් කර කර රණ්ඩලා. ඒතකොට මෙයාමට මොකකින් හරි ආරංචි කරනවා මේ මහත්තයාට මොකක් හරි කරලා දැන් මේ මහත්තයා යන්න ගිහිල්ලා ගෙදරින්. මොකක් හරි වශී මොන හරි පැත්තෙන් කරලා කියලා. මේ මායෙ රුවන්වැලි සෑයට ගිහිල්ලා අඬලා පිරිත් කියලා දෙවියන්ට කන්ලව් කරලා සිල් අරගෙන එක එක ඒවා කරනකොට මෙන්න මහත්ය gidereනවා. ඉතින් එතකොට අර හැම දෙයකටම හේතුව අපි සාමාන්‍ය දකින හේතුවම නොවෙන්න පුළුවන්. ඒ නිසා ටිකක් කල්පනා කරලා ඒව දිහා බලන්න ඕනේ. මම හිතන්නේ පින්වත් මෑණියන් වහන්සේ බොහොම හොඳ තැනකට මේ ප්‍රවේශය අරගෙන ආව. හැබැයි මොන දේ වුණත් අපිට මේ කාරණාව සාධාරණීකරණය නම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මේක සමාජයේ ප්‍රබල සාධකයක්. අඹුසැමි යුවලක් කියලා කියන්නේ මේ සමාජය තුළ ප්‍රබල භූමිකාවක් නියෝජනය කරනවා. ඒ නිසාවෙන් එතන වැරද්දක් සිද්ධ වුණොත් මේක අනාගතයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා අපිට මේක යහපත් කියලා කියන්නට හැකියාවක් කොතනකවත් නැහැ. දැන් අපි මේ කාරණාවන් පැහැදිලි කරමින් තමයි ඉදිරියට කතා බහ කරගෙන යන්නේ. දැන් මේ වගේ සබඳතා පටන් ගන්න සමහරක් වෙලාවට සමාජය තුළින් චෝදනා එල්ල කරන ස්ත්‍රියගේ වැරද්ද. කාන්තාව තමයි මේකට මූලික වෙන්නේ. හැබැයි එහෙම කියලා සමහරක් පාර්ශවයන් මේ පිරිමියා තමයි මේකට සම්පූර්ණයෙන්ම වගේ මෙහෙම මේ චෝදනා දෙපැත්තට මෙල්ල කරගන්න. හැබැයි මේකට අපි විශ්වාස කරන දෙපාර්ශවයෙන්ම වග කියන්නට ඕන කියලා. දැන් මේකේ තියෙන බැරෑරුම්කම ගැන ගොඩාක් අය හිතන්නේ නැහැ. පින්නතෙන් නිසා මේක පිළිබඳව යම් විවරණයක් සිදු කරොත් ඔටිරේෂ සමහරයි කරන්නකො සෙල්ලමට එහෙමයි. ඒ කියන්නේ අර විනෝදෙට අර මං කලින් කලිනුත් කිව්වේ අර සමහරට එයාට මෙහෙමයි මට මෙහෙමයි. ඇයි ඉතින් මේ කිව්වර අර මහා අර මහා වීර චරිතයක් විදිහට මේක රඟ දක්වනවා. ඒකත් එක්කලා අනිත් අයටත් මේක බය සැක කියන එක නැති වෙලා යනවා. දැන් අර ටිරේෂ අපි පින ගැන අපි කතා කරන්නේ මේ ලස්සන රූපයක් තියෙනවා නම් පින. එහෙම. කටහඬ ලස්සන නම් තැනක් තියෙනවා නම් පිනක් කියලානේ. හැබෑම පින කියලා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ පවට ලැජ්ජාව බය කියන එක. පවට ලැජ්ජාව බය තමයි හැබෑම පින කියලා කියන්නේ. දැන් ওই ලැජ්ජා බය නැතිකමනේ උකට හේතුව. ඒකට ගොඩ වෙලාවට කාන්තාව තමයි බැනුම් අහන්නේ මේ කියන්නේ අර කියලා අර මහා නරක වචන වලින් ඒ කාන්තාවට කතා කරන නමුත් ඒ කාන්තාව පිටිපස්සෙන් නරක පිරිමින් කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක අර කාන්ත වරදට යොමු වෙන කාන්තාවක් වැරදි. ඒ වරදට යොමු වෙච්ච පුරුෂයෙක් දැරදී. එතකොට මෙතනදී අර මේ කාන්තා පිරිමි ભેදයකින් තුර සියලු දෙනාම දොස් ලැබිය යුතුයි මෙතනදී. එතනදී අර වරදට යොක් කරන කාන්තාව දැනගන්න ඕනේ තමන් වගේම අහිංසක ගෑනු කෙනෙක් නේද මේ තමන් තමන් හිතවත් වෙන පුරුෂයාගේ බිරිඳ මොන වගේ මානසික දුකක් විඳිනවද කියන එක කවුරුත් කල්පනා කරන්නේ නැහැ. හැමෝම තමන්ගේ අර අර తాවකාලික සතුට පිණිස తాවකාලික දෙයක් පිණිස ඉඳුරන් පිනවීම පිණිස ඒ වගේ දේවල් කරා මිසක් ඒකේ දුර දිගක් බලන්න බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ නැහැ. ඉතින් ওই දේවල් ඒ විදිහට කරගෙන යනකොට අර අහිංසක කාන්තාව දැන් ඔතනදී දෙදෙනාම බණුන් අහනවා තමයි. නමුත් ඒකට අතිරේකව කාන්තාවක් දුක් විඳිනවා. එහෙම. විවාහක බිරිඳක් ඉන්නවනේ ඒ බිරිඳ දුක් විඳිනවා. කොච්චර මානසික පීඩාවකට ලක් වෙනවද? තම සමාජ ඉස්සරහ කොච්චර ලැජ්ජාවකට ඒ වගේම සමහර වෙලාවට තමන්ගේ දරුවන් දැන් අම්මා කෙනෙක් විදිහට දරුවන් බලරක බලාගෙන කටයුතු කරගෙන ඉන්න ඕනේ. සමහර වෙලාවට ඒ දරුවන්ට ඒ අම්මට දරුවොත් එක්ක තාත්තගේ වැරද්දක් කතා කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න දරුවොත් එක්ක කතා කරන්න බෑ. ඒ අම්මට එක වෙන කියන්න කෙනෙක් නෑ. කොයිතරම් මානසික අරගලයකටයි මුහුණ දෙනවද? ඒකත් අපි කල්පනා කරන්න ඕනේ. සමහර වෙලාවට වෛරයක් නැති වෙනවා. සමහරවිට සංසාරේ පුරාමටම වෛර ඇති වෙනවා. සමහර එක තැනක අපි අහලා තිබ්බ එක කාන්තාවක් තමන්ගේ පුරුෂයා වෙන කාන්තාවක් සමග අයුතු සම්බන්ධයක් පවත්වන දැකලා පොරවෙන් කොටල පොරවර්ගන ගිහිල්ලා පොලිසියට බාර දෙනවා මම මගේ ස්වාමියා මැරුවා කියලා. ඉතින් එච්චර මානසික අරගලයකටපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර කාන්තාව يعني කාන්තාව පිරිමි කොච්චර නරකද කියන්නේ මට ඒක සිද්ධියක් ආරංචි වුණා. එක අම්මා කෙනෙක්ගේ අම්මා කෙනෙක් කියන්නේ මැදිවියේ කෙනෙක්ගේ මහත්තයා තමන්ගේ හොඳම යාළුවගේ බිරිඳත් එක්ක හිතවත් වෙනවා. එතනදී මේ ඒ අම්මා හොයාගෙන තියෙන තමන්ගේ ස්වාමියා එකම ලැප්ටොප් එකකින් ඒ කියන්නේ එකම පරිගණකයකින් තමන්ගේ යාළුවත් එක්ක අර chat කරනවා කියන්නේ. එහෙම. ඒ චැට් කරන අතරේ අර බිරිඳ යාළුවගේ බිරිඳත් එක්ක චැට් කරන කියන මේ මේවා කියනවා කියනවා මේ මම දැන් ඔයාගේ යාළුවත් එක්ක චැට් කරන ගමන් තමයි ඔයත් එක්ක චැට් කරන්නේ කියන්නේ. එතකොට අර කාන්තාව කොච්චර නරකද කියන්නේ තමන්ගේ ස්වාමියා වැඩක් කරනකොට වෙන කාමරයකට ගිහිල්ලා තව වෙන තමන්ගේ අනියම් සැමියත් එක්ක මේ ගනුදෙනු කරනවා. ඉතින් එතකොට මෙතනදී අරය හොඳයි මෙයා හොඳයි කියන්න බෑ ටිරේෂා. සම්මතෙන් ගත්තාම සියලු දෙනාම මේ වැරද්දට වග කියන්න ඕනේ. දැන් අනික ඒ ගොඩම හේතුව තමයි සමාජෙන් ලොකු අර අනුබලයක් තියෙනවා. එහෙමයි. අපේ මහත්තයාටත් මෙහෙමයි අපේ මහත්තයාගේ අසවල. කියන්නේ සමහරලාට සමහර ස්වාමිවරු පෙළඹෙන තමන්ගේ බිරිඳත් එක්කම තමන්ගේ අනියම් බිරිඳගේ විස්තර කතනය කරන්න. එයා මෙහෙමයි පව් මගේ සංසාර එකක් වෙන්න ඇති කිය තමන්ගේ බිරිඳටම කියනවා. එතකොට බිරිඳ එක්කෝ මහා දුකකටපත් වෙනවා. එහෙම නැත්නම් අතිශය තරහකටපත් වෙනවා. අපි අහලා තියෙන එක සිංගප්පූරුවේ හරි චීන ජාතික කාන්තාව හරි ධනවත්. දැන් මෙයාලා ලොකු දෙන්නම මහත් නෝනයි මහත්තය දෙන්න එකතු වෙලා මේක ගොඩනගා ගත්තේ. මේ මහත්ය වෙන ආයතන සම්බන්ධයෙන් දියුණු වුණාට පස්සේ මුලාමතකයින් එහෙමයි. එහෙම ඊට පස්සේ ගිහිල්ලා වෙන සම්බන්ධතාවයක් ආරම්භ කරලා තමන්ගේ බිරිඳට ඇවිත්ගෙන පහුවෙයා ලෙඩ වෙලා බෙහෙත් අරන් දෙන්න ඕනේ. දැන් ඒව කියන්නේ කායිකද? තමන්ගේ බිරිඳ. තමන්ගේ බිරිඳ. මෙයා හිතනවා මම මරනවා. මම මරන්නේ වෙඩි තියලා කියලා හොඳට සල්ලි තියෙනවා ප්‍රිස්ටල් එකක් අරගෙන බෑග් එකේ දාගෙන ඉන්නවා තමන්ගේ බිරි තමන්ගේ ස්වාමියාගේ අනියම් බිරිඳ මරන්න දැන් මේ වගේ මානසික අරගලවලට පත් වෙන්නේ තවත් කාන්තාවක් කියන එක අර වගේ සම්බන්ධතාවයකට පෙළඹෙන කාන්තාව තේරුම් ගන්න ඕනේ. එතකොට අර ස්වාමියාත් බලන්නේ සැකින්. එහෙමයි. ඒ තමන්ගේ චරිතෙන්නේ සාමාන්‍ය අපි කොහොමත් ඉතින් අනිත් අය මයින්නේ තමන්ගේ චරිතෙන්නේ. දැන් ස්වාමියාට බිරිඳ සැකයි කොහොමද? සමහරවිට බිරිඳ හොඳයි සැකයි. එතකොට බිරින්දර ස්වාමියා සැකයි. දැන් එතකොට මේ සැකය අන්තිමට මේක අර විවාහ ජීවිතය කියන්නේ අර කුලගේ නෙමෙයි ඒක ගිනිගයක් බවට පත් වෙනවා. පුදුමාකාර මානසික කායික පීඩා වලින් යුක්තව ජීවිතය ගෙවන්න වෙන නිසා ඇත්තටම ටිරේෂා ඒකට පිරිමි පාර්ශවයත් වග කියන්න ඕනේ කාන්තා පාර්ශවයත් දෙපැත්තම වග කියන්න ඕනේ. මම හිතන්නේ දරුවන් ලොකු අසාධාරණයකට ලක් වෙනවා මෙවැනි දෙමාපියන් තමන්ගේ දෙමාපියන් මෙහෙම අය බවට පත් වුණොත් මම හිතන්නේ දරුවන් සෑහෙන්න පීඩාවකට සහ ලොකු අසාධාරණයක් ලක් වෙනවා. ඇත්තටම තිරිෂේ එහෙම කියනකොට ඒ දරුවන්ට ඒ කියන්නේ දැන් දරුවෝ ඉස්සරව දළමයි වගේ නෙමෙයි දැන් ළමයින්ට දැන් අම්මා තාත්තලා හැරෙනකොට ළමයින්ට එහෙම ඔක්කොම තේරෙනවා යාළුවා දැන් හොඳ සමාජ හොඳ දේවල් ඉගෙන ගත්තායි. එතකොට තමන්ගේ අම්මා තාත්තගේ චරිතේ මේ විදිහට තේරෙනකොට ඒ අම්මා තාත්තගේ චරිතේ තමන් අර තමන් මොන වුණත් අපි අම්මා තාත්තගේ චරිතය අපි ආසයි බලන්න අම්මා තාත්තා විදිහටම. නරක චරිතයක් නැතුව අපේ අම්මා මෙහෙම කෙනෙක්, අපේ අම්මා පව් කියලා අපි කතා කරන්න හරි ආසයි. එහෙම වෙනකොට තමන්ගේ තාත්තා මෙහෙමයි අම්මා මෙහෙමයි කියනකොට ළමයින්ට අම්මා තාත්තා කියලා කතා කරාට හරි පිළිකුලක් ඇති වෙනවා. මට මතකයි ඒක සිදුවීමක් ඇහුවත් ඒ ඒ තරුණ දියණියක් අපේ වයසේ දියණියක් මේ තමන්ගේ අම්මා මොකක් හරි වැරදි එකක් වැරදි හැසිරීමක් ඇය දැකලා හරි ආරංචි වෙලා හරි මොකක් හරි එයා කියලා තිබ්බේ වැඩි මුකුත් කියලා නැහැ ඔයා මගේ අම්මා නෙමෙයි කියලා. ඒ කියන්නේ දරුවෙක් අහස නැහැ අම්මගේ චරිතය වගේ බලන්න. අහන්න. එතකොට අපේ අම්මා තාත්තා විදිහට තේරුම් ගන්න ඕනේ දරුවන්ගේ මානසිකත්වය ගන්න. මොකද ඒ ළමයි අධ්‍යාපනය ලබන කාලේ ඉගෙන ගන්නවා කියන්නේ ළමයිගේ මානසිකත්ව හොඳ සමබරව තියෙන්න ඕනේ. ඉගෙන ගත්තේ නැහැ කියන මුළු අනාගතේම අඳුරුයි. එහෙමයි. එතකොට මේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන, ඒ ළමයින්ගේ මානසිකත්වය ගැන දෙමව්පියෝ හොඳට හොයලා බලන්න. අනික අනික හිතන්න තාත්තා ගෙදර ඉන්නේ නැත්තම්, තාත්තා හිතුමනාප ජීවත් වෙනවා නම්, එහෙම නැත්තම් අම්මා හැඬු කඳුලින් තාත්තාගෙන කියව කියව කන්නේ නැතුව, බොන්නේ නැතුව අඬ අඬ ඉන්නවනම් ඒ ළමයි කොහොමද සතුටින් ජීවත් වෙන්නේ? අනිකට තව දෙයක් තමයි ළමයින්ට එතකොට දැන් තාත්තාටත් දරුවෝ ගැන අවධානයක් නැහැ. අම්මත්තර මානසික වියුල හින්දා දරුවෝ ගැන ආදරේ අර සම්පූර්ණ කැපවීම සිද්ධ වෙන්නේ නැහැ. එතකොට දරුවොත් ඉන්නේ ලොකු පීඩනයකින් දරුවෝ නොලැබෙන ආදරය වෙනත් ක්‍රමවලට ලබන්න බලාපොරොත්තු වෙනවා. එතකොට Tamanට ළමයින්ටත් සමාජගෙන තේරෙන්නේ නැහැ. එතකොට ළමයින්ට කවුරු හරි ආදරෙන් කතා කරොත් එමේ රැවටෙනවා. එතකොට අර දෙමව්පියන්ට තව දුකක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට Tamanගේ දරුවෝ නොමග ගිහිල්ලා ඒ දරුවෝ Tamanගේ ජීවිත විනාශ කරගෙන Taman දන්නේ නැහැ. මං හිතන්නේ ඒක හොඳ උදාහරණයක් අර ශ්‍රද්ධා රූප වාහිනියෙන් අර පෙන්වන ත්‍රිමාන චිත්‍රපටයේ දැන් බියකරුව මේ සසර. එතකොට මේ දෙමව්පියෝ තමන්ගේ දරුවෝ ගැන අවධානය ගිලිහීම නිසා දරුවා යාලේ යනවා. අනික හිතන්නේ දැන් ওই වගේ හේතු හින්දා සමහර වෙලාවට සමහර තරුණ දියණිවරුත් මේව හොයලා බලන්නේ. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා ගැන සැක කරනවා එක නෙමෙයි. ඒ කියන්නේ තමන්ගේ ස්වාමියා වෙන කාන්තාවක් එක කතා කරා SMS විදිහට සම්බන්ධ වුණා Facebook වලින් සම්බන්ධ වුණා කියලා දැනගත්ත ගමන් කලබල වෙනවා. හරියට තරහ අරගෙන රණ්ඩු කරලා දැන් ස්වාමියා ඒකට පෙළඹෙන්න හේතුව මොකක්ද? දැන් අපි කලින් කතා කළානේ එක එක හේතු තියෙන යාළුවන්ගේ පෙළඹවීම සමහරට දෙන්න ආදරෙන් ඉන්නේ කිවසන්න බැරුව කරන ඒවා නොපෙනෙන දේවල්. එතකොට බලන් හොයලා බලන්න ඕන මගේ ස්වාමියා මොකටද මොකක් හින්දාද කියලා. නැත්තම් ඊටාම කෙටි කාලෙකින් දික්කසාද තත්ත්වයටපත් වුණාට පස්සේ ඒ දරුවා දරුවන්ට සමහරලාට දෙමෝපියන්ගේ ආදරයට ආදරේ ආසයි. එතකොට දෙමෝපියෝ වෙන් වෙලා දැන් හිතන්න අපි දැන් හිතමුකෝ අපි දෙමෝපිය රැස්වීමක් තියෙනවා ඉස්කෝලේ පාසලේ. එතකොට අනිත් ළමයින්ගේ අම්මයි තාත්තයි දෙන්නම එනවා. තර ළමයාගේ ඉන්නේ අම්මා විතර නම් තාත්තා විතර නේ ළමයාට ඒක සෑහෙන්න දැනෙන ඒක ළමා මානසිකත්වය. එතකොට අර මේ වගේ දේවල් වෙනකොට අර අනියම් සමදතා නිසා හෝ ඒව වෙනකොට ඕවට හේතු හොයලා බලලා කලබල නොවි දරුවෝ ගැන ගොඩාක් හිතන්න ඕනේ. සමහර වෙලාවට ඒ ඇති වෙන මානසික අර පීඩනය නිසා ළමයින්ට අර තියෙන අර ලොකු පීඩනය නිසා ඒ අය වැඩිහිටිපත්වයටපත් වුනහම විවාහයටපත් වුනහම අහිතකර විදිහට ඒවා කටයුතු වෙන්න පුළුවන්. මොකද ළමයා ලොකු මානසික පීඩනයකින් ඉඳලා තියෙන්නේ. එයා තම විවාහ වෙලා තමන්ගේ සහකාරියකින් හෝ සහකාරියකින් තමයි ඒ වාඩුව ගන්නේ. තමන් ලැබිච්ච නැති දේ. ඉතින් ඒ නිසා ඒක සෑහෙන දුරදිග හිතන්න ඕන දෙයක්. නැත්තම් ළමයින්ගේ මුළු අනාගතේම අඳුරු වෙලා යනවා. සමහර ළමයි සමහර වෙලාවට ඒ ළමයින්ට කියන්නේ තමන්ගේ යාළුවොත් එක්ක කී කී අඬන ළමයි ඉන්නවා. ඉතින් ඒ නිසා දෙමව්පියෝ විදිහට අර තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගෙන දරුවෝ ඒවට මැදිහත්කාරයෝ. දරුවෝ ඒ වගේ අර ඒවට වාඩුව ගන්න අය නොවෙන්නේ ඒ දෙමව්පියෝ කටයුතු කරන්න ඕනේ. හොඳයි බොහොම වැදගත් කාරණාවක් පින්වත් මෑණියන් වහන්සේ පහදා දුන්නේ. දෙමාපියෝ හැම දෙමාපියෙක්ගේම අවසාන බලාපොරොත්තු බවට පත් වෙන්නේ Tamanගේ දරුවන්. Tamanගේ දරුවන් වෙනුවෙන් තමයි හැම දෙමාපියෙක්ම Tamanගේ මුළු ජීවිතේම කැප කරමින් උත්සාහ කරමින් එය තනන්නට උත්සාහ කරන්නේ දරුවන්ගේ අනාගතය. ඉතින් දරුවන්ව සුරක්ෂිත කරන්න ගිහිල්ලා සමහරක් වෙලාවට දෙමාපියෝ අනියම් සබඳතාවලට පැටලෙනවා නම් මේ දේවල් තුලින් ළමයින්ට දරුවන්ට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. අවසාන අවසානයේදී සමහරක් දරුවන් මානසික පීඩාවට ලක් වෙලා හරි පින්වත් මෙන්නහසික වගේ සමාජය තුල කොන් වීමට ලක් දැන් මෙහෙම දරුවන් සමාජය තුල කොන් වෙනවා. ඒතර මොකද දෙමාපියොන් මෙහෙමයි කියලා අර ඒ කෝණයෙන්ම දරුවන් දිහාත් බලන්න යනවා. සමහරක් වෙලාවට කියනවා අම්මත් ඔහොමනේ. දැන් දුවත් ওই විදිහටම වෙයි. මේ මේ මේ වචනේ අනිවාර්යයෙන්ම සමාජය තුළින්ම මතු වෙන කතාවක්. මේක මේ අර අමුතුවෙන් කවුරුත් එහෙම මේ මේක මේ බලපෑමක් විදියට කිව්වේ නෑ. ඒතකොට මේක මෙතනින් තමයි පටන් ගන්න. අම්මත් විදියටම තමයි දුවත් යන්නේ කියන තැනට තමයි යන්නේ. ඒ ලේබලේ Tamanගේ දරුවන්ට අලවන්නට එපා. ඒ නිසා වගකීම් සහගත දෙමාපියෝ විදිහට වගකීම් සහගත වැඩිහිටියෝ විදිහට ඔබ කටයුතු කරනකොට මේ කියන්නා වූ කරනවන් පිළිබඳව තරයේ සිහියේ තබාගත යුතු වෙනවා. මේ හැම දෙයක්ම හොඳ කල්පනාවෙන් කරන්නට ඕන වෙනවා. ඒ නිසා තමයි අපි මේ තවම මේ ජීවිතය තුළදී ඔබ කරන්නා වූ මේ ගන්නා වූ වැරදි තීරණ නිසාවෙන් බොහෝ දෙනෙකුට මේ පීඩාවට පත් වෙන්න සිදු වෙනවා. දැන් අපි ඔය කතා කරේ දරුවන්ගේ පැත්තෙන්. ඊට පස්සේ දෙමාපියෝ වැඩිහිටියන්ගේ පැත්තෙන් බැලුවත් චෝදනාව වැඩිහිටියන්ට එළවෙන්නේ කාන්තාවක් යම් විදිහකින් මොන යම් හෝ දෙයක් හේතුවක් නිසාවෙන් කාන්තාවක් මේ විදිහ සබඳතාවයක් ආරම්භ කරලා සබඳතාවයක් පවත්වාගෙන ගියොත් එහෙම මේක මේ අවසානයේදී කියන්න පුළුවන් මේ ඔය අම්මා අම්මගේ හැටි තමයි ওই දුවගෙන් අපිට පේන්න තියෙන්නේ. අම්මලත් එහෙනම් මේ කාලේ එහෙම ඉන්නේ ඇති. හැබැයි අර මිනිස්සු අහිංසක විදිහට බොහොම යහපත් විදිහට Tamanගේ ජීවිතය ගත කරා වෙන්න පුළුවන්. ඒ නිසා සමහරකට මියගේ දෙමාපියන්ටත් බැනුම් අස්වන තැනට කටයුතු කරන මේ ඇතම් කාන්තාවන්ගේ ක්‍රියාකලාප. ඒ නිසා කාන්තාවන් තමයි හැමතැනකදීම දෝෂ දර්ශනයට ලක් වෙන්නේ. කාන්තාවගේම වැරද්ද තමයි හැමතැනකදීම කතා වෙන්නේ. නමුත් මේකේ දෙපාර්ශවය තුළම ලොකු වැරද්දක් තියෙනවා. ඉතින් මේ වැරද්ද වැරද්ද විදිහට තවදුරටත් සිදු නොවෙන්නට අවබෝධයෙන් නුවණින් කල්පනා කරලා කටයුතු කරන්නට අවශ්‍යයි කියන කාරණාව තමයි අපි මේ පහදා දෙමින් කතා බහ කරමින් යන්නේ අද දවසේදී. ඉතින් තව බොහෝ දේවල් තියෙනවා අපිට පුළුවන් මේ පිළිබඳව කතා බහ කරන්න. ආරාධනා කරනවා දිගටම ධම්සරණේ සදහම් පිළිසඳර ওই විදිහටම එකතු වෙලා ඉන්න අපි සෝදානම් දැන් මේ වෙලාවේ කෙටි විරාමයකට යමු වෙන්නට. නැවතත් ධම්සරණී සදහම් පිළිසඳර සමගින් අද දවසේ අපි බොහොම සුවිශේෂී විච්ච මාතෘකාවක් පිළිබඳව තමයි කතා බහ කරමින් ඉන්නේ. මේ අනියම් සබඳතා කියන කරණාව පිළිබඳව. මේක වර්තමාන සමාජයට පිළිලයක් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි හැම කෙනෙක්ම අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. මොකද බොහෝ දෙනෙක් මේ දේවල් වලට නැඹුරු කරගන්නට බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි මේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයකින් බුද්ධියෙන් මේ ධර්මකාරණා අපේ ජීවිතයට ගලපගෙන කටයුතු කළොත් මේ ප්‍රශ්න වලට මේ ගැටලු වලට අපිට තව කාගෙන්වත් විසඳුම් ඕන වෙන්නේ නැහැ. මේ ධර්මයේ තුලින් විසඳුම් හොයාගෙන මේවා ජීවිතයට ගලපාගෙන ජීවිතය යහපත් කරගන්නට අවස්ථාව හැකියාව උදා වෙනවා. ඒ නිසා මේ කියන්න ආව කරණත් එක්ක ඔබේ ජීවිතවලට මේ දේවල් ගලප ගන්න කියන කාරණාවත් අපි ඔබට මතක් කරනවා. වෙනත් මැනන්ස් අපි විරාමයට යන්නට මත්තෙන් කතා කරේ මේ අනියම් සබුදතා නිසා අහිතකර ප්‍රතිඵල අත්විඳින්නට සිද්ධ වෙන්නේ දරුවන්ට කියන කාරණාවත් එක්ක. දැන් අපි කතා කරමු අපි අර හැමදාම කියනවනේ මේ කාන්තාවන්ගේ හිත හැම වෙලාවෙම චංචල ස්වභාවයකින් යුක්තයි කියලා. හැම වෙලාවෙම හිත වැරදි පැත්තට එහෙම නැත්නම් අර ආකර්ෂණීය දේවල් පසුපසම්බා යන ප්‍රවණතාවය වැඩි. ඉතින් පින්වත් වෙනස මේ කරුණාවෙදිත් මේ අනිදම් සබදතා කියන කරුණාවෙදිත් කොහොමද මේ වගේ දේවල් වලට යොමු නොවි කාන්තාවක් Tamanගේ සිත රැකගනිමින් කටයුතු කරන්නට ඕන කියලා. ඔව් ටිරේෂා ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි කතා කරනවා වගේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වා කියලා මේ ඇයට ඒ විදිහට කරන්න ගොඩක් අමාරුයි. ඒක ඒතැනට වැටිච්ච කෙනා තමයි ඒකේ අපහසුව දන්නේ. තමන් මානසිකව බැඳිලා තමන් ඒකට ඇබ්බැහි වෙලා වගේ තමන්ගේ මානසිකද සමහරලාට පාරසික පාරසරික බලපෑම් මත ඉතින් එතකොට ඒ වගේ ආදීනව තමන්ගේ හිත ශක්තිමත් කරගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. හොඳම හේතුව තමයි හොඳම ක්‍රමය තමයි ආදීනව හිතන එක. ආදීනව හිතනවා කියන්නේ තමන්ගේ අර තමන් කරන දේ කොයිතරම් දුරට තමන්ට තමන්ගේ පවුලේ අයට තමන්ගේ දරුවන්ට මේක කොයි විදිහට බලපායිද කියලා තමන් හොඳට කල්පනා කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ස්වාමියාගේ ಗುಣ හොඳට හිතන්න ඕනේ. දැන් සමහරවිට ස්වාමියා බොහොම දුකසේ තමන්ට ගොඩාක් ආදරෙන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. තමන්ගේ දරුවන්ගේ ಗುಣ තමන්ගේ දරුවන්ට මොකක් වෙයිද තමන් මේ විදිහට චරිතය කිඩුටු කරගත්තොත් කියලා ඒ විදිහට තමන් හොඳට කල්පනා කරන්න ඕනේ. ඒක සිදුවීමක් තිබ්බා මේ එක අම්ම කෙනෙක් තරුණ පුංචි දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් මේ අම්ම තමන්ගේ අනියම් ස්වාමියාත් එක්ක එහෙ මෙහෙ දුවලා එහෙට මෙහෙට දුවලා මොකද කරන්නේ මේ අම්මා මේ ඡායාරූප අරගෙන අපි Facebook වලට උදාහරණ තමන්ගේ අනියම් ශ්‍රේමියත් එක්කලා අනියම් ශ්‍රේමියත් එක්කලා මෙහෙම Facebook වලට එකට හිටිය පින්තූර යොමු කරාට පස්සේ මේක පුතාගේ පන්තියේ යාළුවෝ යාළුවන්ගේ අම්මලා දකිනවා. එතකොට මේ මේ මේ කාන්තාවගේ ස්වාමියා පොලිසියේ පැමිණිල්ලක් කරන මේකෙන් මගේ දරුවා ගොඩාක් මානසික අපහසුවටපත් වෙනවා කියලා. දැන් හිතන්න මේ පුංචි ආශාවදට කරන දේවල් වලින් තමන්ගේ පවුලේ අය, තමන්ගේ ස්වාමියා, දරුවෝ, පවුලේ දෙමව්පියෝ, දැන් ටිරේෂා ඉස්සලා කිව්වා වගේ අම්මා තාත්තා පව මැරිලා ගිය අය පව බැනුම් අහන දේවල් මේ සිද්ධ වෙන. එතකොට අර දුරදිග කල්පනා කරන්න ඕනේ. තමන් කොයි විදිහටද මේ විදිහට චරිතය මේ කිලුටු කරගත් කොයිතරම් ආදීනව ඇති වෙනවද කියන එක. ඊළඟට තව දෙයක් තමයි ටිරේෂා අර ධර්මයෙන් හිත පෝෂණය කරගන්න. අපේ හිතේ ස්වභාවනේ එකක් අල්ලලා ඒක අතරින් තව එකකනේ තව එකක එල්ලලානේ. එහෙම. එතකොට අර ඒ දෙයින් අතහැර ගන්න තමන්ට ධර්මයෙන් හොඳ හයිය හිතක් ඕනේ. ධර්මයේ අහලා නැත්තම් අර නැත්තම් අපි කරන්නේ අර හොද හොද මඩේ දානවා වගේ. කාලයකට අතාරිනවා ඔන්න අමතක වෙලා ඉන්නවා ආයෙ ඒකට වැටෙනවා. ආයෙ ගොඩ එනවා ආයෙ හිත. ඒකට හිත හයිය කරගන්න හොඳට ධර්මය අහන්න ඕනේ. ඒක තරුණ මං කලින් වැඩසටහනකත් ප්‍රකාශ කළා වගේ මට මතකයි. ඒක තරුණ දියණියක් ආව. තරුණ දියණියක් කියන්නේ දරුවෝ පුංචි දරුවෝ දෙන්නෙක් ඉන්නේ. මේ තරුණ විවාහක කාන්තාව ස්වාමියා වෙන සම්බන්ධය. දැන් වෙන් වෙන්න බෑ දරුවෝ හින්දා. මොකද දරුවන්ට අධ්‍යාපනය පිණිස තනියෙන් වියදම් කරන්න බෑ. ඒ හින්දා මේ කාන්තාව කියනවා මේ පින්මෑනියන් වහන්සේ මේ මගේ මහත්ය වෙන කාන්තාවක් එක්ක සම්බන්ධයක් එයාගේ ಗುಣ දොස් ඇවිල්ලා මට කියනවා. එයා හරි හොඳයි. එයා පව් එයා ඒක මගේ සංසාර එකක් වෙන්න ඇති කියලා මේ කාත් එකද කියන්නේ? තමයි විවාහෙත් මෙයා කියනවා මේ කාන්තාව උතුම් ගතිගුණ කියන්නේ ටිරේෂා කියන මෑණියන් වහන්සේ මට එක ටික කරන්න ඕනෙත් නැහැ. මට පලිගන්න යන්න ඕනෙත් නැහැ. මට ඕනේ දැන් විවෙන් වෙන්න බැහැනේ. දැන් මේ මිනිස්සයත් බල බලා මගේ හිත වෙනස් කරගන්න නැතු හොඳට සිල්වත්ව ධර්මෙ පිහිටන්නයි මට ඕනේ. මට එහෙම බණක් කියන්න කිව්වා. දැන් බලන්න අර උතුම් ගුණය කියන එක සමහර අය වැරදි වලට පෙළඹෙන මහත් එහෙම කරන්නේ නැහැ. මම මේ මනුස්සයාට හොඳ වැඩක් කරන ගුණත් නසාගෙනම කටයුතු. ගුණත් නසාගෙන තමන් විනාශ කරගන්නවා අන්තිමට. එහෙම. එහෙම කරගන්නවා. ඉතින් එහෙම කරන්නේ නැතුව ධර්මයේ පිහිටන්ද පුළුවන්කම තියෙනවා. දැන් එයත් එක තව එයාගේ යාළුවෙක් ආවා කිව්වා අනිමෑනියන් වහන්සේ මම මේ කරගෙන ආවේ මෙයාටත් මම මේ කිව්වේ මගේ මහත්යත් ඔහොමයි කිව්වා. එයාට දැන් දෙතුන් දිනක්ම ඉන්නවා මං ගානක් නේ මං උයලා දෙනවා මං මගේ ලෝකේ මං හොඳට බණ අහගෙන ධර්ම හැසිරෙනවා කිව්වා. මං දරුවෝ ගැනත් හොඳට බලා ගන්නවා. මං එයත් එක්ක කිසි කතාවක් නැහැ කිව්වා. ඒ කියන්නේ අන්තිමට එයාට අර ස්වාමියා ගෙදර ඉන්නවා කියලාවත් කිසි අර මානසික අපහසුාවක් නැහැ. ධර්මයෙන් හිත හදලා. ඒ කියන්නේ එච්චර දුරට හිත හදාගන්න පුළුවන්. බැරි නෑ සමහර අය කියන්නේ නෑ මට මේක මට බල බල ඉන්න බෑ මට මේක විඳව ගන්න බෑ කියලා තමයි මේ වැරදි දේවල් වලට පෙළඹෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ හිත හදාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර අර බලපෑම් වලින් එන ඒවා. එතකොට කෙලින් ඉන්න ඕනේ. සමහරලාට අපි කලින් කිව්වා බ්ලැක්මේල් කරනවා. එහෙම නැත්නම් එක එක නොයෙක් අයුතු යෝජනා දීලා බලපෑම් කරන ඒවට ඉතින් තමන් ඍජුව ඉන්න ඕනේ කිසි දෙයකට නැමෙන්නේ නැතිව. සමහරලාට කලින් වෙච්ච සිදුවීම් එළියට දාලා මම මේ ඔක්කොටම කියනවා කියලා අර බලපෑම් කරනවා. එහෙම කරනකොට තමන් හොඳ කෙලින් ඉන්න ඕනේ එක්කෝ ධර්මයේ හැසිරීලා පිළිත් කියලා මොකද අර සාමාන්‍ය ලෝකේ කියන්නේ වැරදි මිනිස්සු කියලා කියන්නේ වැරදුනහම වැරදුනා කියලා බයිනවා විතරයි. එහෙම. අඩුම ගානේ දෙවිවරු කියලා කියන්නේ වැරදින් නැගී හිටින කෙනාට උපකාර කරන පිරිසක්. අඩුම ගානේ තමන් කෙලින් දුකසේ පිරිත් ටිකක් කියාගෙන සිල් රකින්න අලුතින් හරි පටන් ගන්නකොට දෙවියෙක් හරි උපකාර කරයි. නොකරනවා කියන්න අපිට බෑ. ඉතින් ඒ නිසා ඒවට හොඳ හයිය හිතක් ඇතිව මූණ දෙන්න ඕනේ. ඉතින් අර පින්වත් මෑණින් වහන්සේ පහදා දුන්නා වගේ තමන්ගේ හිත ශක්තිමත් කර ගැනීම අතිශයින්ම වැදගත්. ඒ නිසා තමන් තමන්ගේ හිත හඳුනාගෙන Taman කොහොමද මේ අවස්ථානුකූලව කටයුතු කරන්න ඕන? Tamanගේ බුද්ධිය කොහොමද මෙහෙවන්න ඕන? අර පින්නත් මැනිස්සු කිව්වා වගේ කාන්තාව හරි කලබලයි. මොකක් හරි දෙයක් දැන කියාගත්තාම හරි ඉක්මනට මේකේ හරි ඉක්මනට ෂණික තීරණ වලට එළඹෙනවා. සමහරක් අය සියදිවි නසා ගන්න පවා පෙළඹෙන්නේ ඔය වගේ හේතු නිසා. දැන් අනියම් සමුදා නිසා ඒක ඇති වෙන තවත් ආදීනව පැත්තක් තමයි ඇත්තටම සියදිවි නසා ගැනීම. එහෙම කාන්තාවන් Tamanගේ ජීවිතවලට ෂණික තීරණ ගත්ත අවස්ථා තියෙනවා. දැන් සමහරක් විට සැකයක් නිසා වෙන්න පුළුවන්. දැන් එහෙම සබඳතාවයක් නැති නැති වෙන්න පුළුවන්. යම් සැකයක් ඇති වෙච්ච හේතුවක් නිසා ගිහිල්ලා සීදී නසා ගන්නවා. තමනුත් සීදී නසාගෙන තමන්ගේ දරුවන්ටත් මේ සීදී නසා ගන්නට මේ අය පාර කියනවා. ඉතින් ඒ නිසා මේ කාන්තාවක් විදිහට බැලුවම හැම වෙලාවෙම අපි බුද්ධිමත් විදිහට හිතන්න ඕන. දකින ප්‍රමාණය තුල නොවේ එතනින් එහාට ගිහිල්ලා තව බොහෝ දුර අපිට හිතන්න කල්පනා කරන්න සිද්ධ වෙනවා. දරුවෝ ඉන්න කාන්තාවක් නම් දරුවෝ ඉන්න මවක් නම් ඔබ ඔබට තව දුරටත් හිතන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසාවෙන් මේ කියන්නා වූ කරන එකක්වත් අතහැර ගන්න එපා එකක්වත් මගහැර කරගන්න එපා ඔබ ඔබේ ජීවිතවලට එකතු කරගන්න කියන කාරණාවත් අපි මේ වෙලාවේදී බොහොම ආදරෙන් මතක් කරනවා. පින්නත් මෙන්ස අපි දැන් කතා කරමු. දැන් මේ සබඳතා මේ විදිහට පවත්වාගෙන යාම තුළ දැන් මෙලවට වෙන හානිය පිළිබඳව අපි ඔය කතා කරේ. මේක පරලොව ජීවිතයට දැඩිසේ බලපානවා. සමහරක් හේතු සාධක නිර්මාණය වෙන්නේ නැත්තේ මෙලොව ජීවිතේදීත් විඳවන්නට මේ වගේ කාරණා වෙන්නට පුළුවන්. පින්නත් මෙන්නස් අපි අර බොහෝ දෙනෙක් මේකේ ආදීනවය පිළිබඳව දන්නේ නැහැ. මේ ජීවිතය තුළ තියෙන වින්දනය විතරයි බොහෝ දෙනෙක් දකින්නේ. අපි අනිවාර්යයෙන්ම පින්නත් මෙන්නස් පරලෝ ජීවිතයේදී Tamanට අත්වෙන ඉරණම පිළිබඳව මෙයට පහදා දිය යුතුමයි. ඔව් ටීචර් ඇත්තටම මෙලොව පරලෝ දෙකේම සැපක් නම් ඕකෙන් හම්බ වෙන්නේ නැහැ. එහෙම. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ওই විදිහට හොර රහස කරන එකේ තියෙන සතුටත් බොහොම චුට්ටයි කියනවා. පරලෝ ගොඩාක් දුක් විඳින්න සිද්ධ වෙනවා කියනවා. ඉතින් එතකොට මෙලොව දේවල් අපි කතා කළා පරලෝ ගැන කිව්වහම මේකේ පරලව ජීවිතේන හරි දුක්ඛිත දේවල් අහන්න තියෙන්නේ. එතකොට අපි දැන් പ്രേතවතු වගේ සිදුවීම් වල අහන්නේ දැන් ඒවා අතීත කතානේ. එහෙම. වර්තමාන සිදුවීමක් කියනවනේ මේ මම අහලා තියෙනවා මේක ඒක දේශපාලකෙක්. මේ දේශපාලකයා තමන්ගේ අර පෞද්ගලික ලේකම්වරිය විදිහට ගත්ත හොඳ හැඩරුව තියෙන ලස්සන ගමේ ගෑනු ළමෙක්. මේ ගෑනු ළමයව වරදවලට බලපෑම් කරලා පෙළඹුවේ. දැන් ඒ ගෑනු ළමයාට ආයතා සම්බන්ධයක අවශ්‍යතාවයක් නැහැ. එහෙම. බලපෑමක් කරලා පෙළඹෙව්වා. පෙළඹෙව්වා කායිකෝපාව වැරදි දේවල් මේ ගෑනු ළමයාට කළා. දැන් හැමදාම ජීවත් වෙන්නේ නැහනේ මරණයටපත් වෙන මේ දේශපාලඥයා ගිහිල්ලා මරිලා ගිහින් ඉපදුනේ පොදු වැසිකිලි වලේ දැන් මෙයත් එක පාගාව ගැහැපු එතකොට ඔය කොන්ත්‍රාත් බාර දුන්නේ කට්ටිය ඔක්කොම ඉන්නවා. මෙයාලා මොනවද පාවිච්චි කරන්නේ? අසුචි. පොදු වැසිකිලි වලින්. මේකේ පුදුමාකාර දේ කියන්නේ ටිරේෂ මේ අර ගෑනු ළමයා දැන් තරුණයිනේ. තාම ජීවත් වෙනවා. හිතන අර මිනිස්සයා මට කරපු අපරාධ කියලා අර අර හිතට හිතෙනකොටම මුළු ගිනි ගුලියක් ඇවිල්ලා අර දේශපාලක ප්‍රේතයාගේ මුළු මුළු ඔළුව ඉඳලා පාදාන්තය දක්වා පිච්චිලා යනවා. අනිත් අය කරන්නේ අසුචි කන්න එක විතරයි. උදේ හිතුවොත් අර ගෑන ළමයා මට කරපු අපරාධේ අර මිනිස්සයා කියලා උදේට පිච්චෙනවා. හවසට හිතුවොත් හවසට පිච්චෙනවා. දවසකට 100 වතාවක් අර ගෑන ළමයා හිතනවා නම් 100 වතාවෙන් පිච්චිලා යනවා. දෙවතාව වෙන හිතන්නේ. දෙවතාව පිච්චෙන්නේ. දැන් හිතන්නේ අපි ඒ වගේ පැත්තක් හිතන්නේ නැහනේ. එහෙම. හිතන්නේ කරා හරි මම ඉවරයි මං තමයි වීරයා කියලා. අර ගෑන ළමයා හිතින් විඳවන විඳවන වාරයක් පාසා අර දේශපාලන ප්‍රීතිය පිච්චිලා යනවා. එතකොට අපි දන්නේ නෑ දැන් ඔය ආරංචි වෙන නොපෙනෙන ලෝකේ පෙනෙන අය කියන කතානේ ටිකේෂ ඔය. එහෙමයි. නොපෙනෙන ඒවා කොයි තරම් ඇද්ද? අර සමහර විට මහා මේක පුවත්පතේ මිදහිට පළවෙන ලිපිවල කියවලා ඇති අර කාම ප්‍රේතයන්ගේ විස්තර. නොයෙක් අර නොයෙක් දේවල් විකෘති විදිහට රාගේ රාගික දේවල් කරලා ඒ වගේ ලෝකවල ඉපදිලා ඊට පස්සේ පුදුමාකාර දුක් විඳින්නේ සමහර වෙලාවට ශරීර අයවැය නියමිත විදිහට පීඩලා නැහැ. එහෙම. සමහර වෙලාවට සෙම සොටු සැරව මේවා කක්කා පුදුමාකාර රෝග වලින් පීඩා විඳ විඳ මේ പ്രേත ලෝකවල ජීවත් වෙන්නේ. ඒකට සමහර වෙලාවට කියන මේ අයථා සේවනවල විපාක කියලා කියන්නේ හරියට නිින්දක් ලබන්න බෑ. මිනිස්සෙක් ඉදිරියට ගිහිල්ලා පිළිවෙලකට කතා කරන්න බෑ කියන හිම. සමහර වෙලාවට අනිත් අයගෙන් අභූත චෝදනාවලට ලක් වෙනවා. සමහරලාට දැන් එයා මේ ජීවිතේ හරි හොඳ මිනිස්සෙක්. නමුත් කලින් කරපු එව්වගේ විපාක විදිහට මේ ජීවිතේ පුදුුවන් විදිහට බැනුම් අහනවා. සමහරලාට හොඳ පිරිසුදු චරිතය කියන්නෙම නරක කතා මෙයා ගැන. අයතා විදේවල් මෙයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා චරිත ඒ වගේ කතා අහන්න හේතුව සසරේ ඒ දේවල් කරලා අභූත චෝදනා එනවා නම් සසරේ යා වැරදි කාම සේවනේ යෙදිලා. එතකොට අපි ඒ වගේ ඒ අය ඒ වගේ විපාකවලට ලක් වෙනවා දකිනකොට තේරුම් ගන්න ඕනේ මටත් ඕම වෙන්න පුළුවන් මං අනුත් කළොත් කියලා. ඉතින් ඒ නිසා මේ පරලෝ සැපක් නම් ওই වගේ අයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අර තමන්ගේ ජීවිතයට වෙන්න තියෙන ආදීනෙ හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒකට බයක්මයි ඇති කරගන්න ඕනේ. අර පුංචි ආශාවදයක් පස්සේ ගිහිල්ලා අන්තිමට අර ගින්තර ලස්සනට බබලනවා. ගිනි මැලයක් ලස්සනට දිලි දිලි ගිනි අඟුරුත් එක්ක බබලනකොට කනාමැත්‍රිය මේ හිතනවා පළඟැටියෝ හිතනවා හරි ලස්සනයි කියලා. හරි මේ බබලන බැබලීම වගේම සැපයක් මේක ඇති කියලා පනිනවා. අර බලන ආස්වාද විතරයි පළඟැටියට තියෙන පුදුම දුකක් විඳින. ආන්න ඒක තමයි ඕව කරන අයටත් අන්තිමට සිද්ධ වෙන්නේ. නිසා මෙලව ජීවිතයේදී විතරක් නෙමෙයි පරලොව ජීවිතයේත් අයහපත පිණසම තමයි මෙවැනි කරණාවලින් ඔබේ ජීවිතවලට ඇති වෙන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පින්වත් මෑණියන් වහන්සේ පැහැදිලි කරාවෝ කාරණාවන් සිත්හි තබාගෙන කටයුතු කරන්න කියන කාරණාවත් අපි ඔබ සියලු දිනාටම මතක් කරගන්නවා. ඒ වගේම මේ පින්වත් මෑණිස දැන් අපි අවසාන වශයෙන් කතා කළොත් මේ අනියම් සබඳතාවලට නතු වෙලා Tamanගේ ජීවිත විනාශ කරගන්න කාන්තාවන්ට අපි විශේෂයෙන් උපදෙසක් ලබා දුන්නොත් මම හිතනවා ඒක අතිශයින්ම වැදගත් වේවි කියලා. ඔව් ටිනේෂ ඒක තමන්ම තේරුම් ගන්න ඕන තමන්ට අවංකව ඒ කියන්නේ දැන් දැන් අපි කොච්චර දැන් බණ අහනකොට දැන් හිතන්න මේ වැඩසටහනම නරඹන කාන්තාවක් ඉන්නවා කියලා. තමන් කරනවන ඕක මතක් වෙන්නේ නැද්ද? එහෙමයි. තමන්ට ධර්මයේ අහද්දි පින්වත්නි මේ අර චිත්‍රපටයක් නරඹද්දී ඒ ලෝකෙට යන්නේ. ධර්මයේ අහනකොට තමන්ගේ ලෝකෙට යන්නේ. තමන්ව මතක් වෙනවා. එතකොට තමන් ප්‍රථමයෙන් තමන්ට අවංක වෙන්න ඕනේ. මං අති මේකක් වෙනවා මේක මට ගැළපෙන්නේ නැහැ කියලා. එතකොට අර සමහර වෙලාවට මේවට අර නිවැරදි වෙන්න නිවැරදි වෙන පිළිවෙලකුත් තියෙනවා. එහෙමයි. එක පාටම නෑ මං ඔයත් එක්ක කිසිම නෑ මට ආයි බෑ මේක වැරදි අපි නවත්තමු කියලා සමහර වෙලාවට ඒක එච්චර නුව නැති නෑ. තමන් උපක්‍රමශීලී වෙන්න ඕන. මොකද ඒ පුද්ගලයා තමන්ගේ ඒ ඒ සිතුවිල්ලම ත ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. තමන්ව තව දුරටත් ඒකේ නතු කර ගන්නට එයා හේතු වෙන්න පුළුවන්. උපක්‍රමශීලීව තමන් දක්ෂ වෙන්න ඕනේ ක්‍රමක්‍රමයෙන් ඒ වගේ ඈත් වෙන්න. මොකද සමාජය විෂමයි. එතකොට සමහර වෙලාවට ඒ වගේ එහෙම අයින් වෙන්න යනකොට එයා එයා එයාගෙන් නරක ප්‍රතිචාර දක්වලා ස්වාමියාට දැනුවත් කළා මෙයා මාත් එක මෙහෙමයි මේ බලන්න මේ මේවා කියලා ඒ තොරතුරු හුවමාරු කරගත්ත ඔක්කොම ඒව කරන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ඒ වගේ ඒ වගේ හරි කල්පනාකාරීව ටික ටික ඈත් වෙලා පිරිත් සජ්ජායනා කරලා දෙවියන්ට පින් දීලා රුවන්වැලි සෑයට වන්දනා කරලා ඉතින් බොහොම දුකසේ තමයි ඉතින් අර එක මෝඩකමක් කරා කරගත්තාම ත්‍රිෂා ඒකට විඳවන්න තියෙන අවුරුදු 10ක් 15ක්. එහෙමයි. සමහර ජීවිත කාලෙම ජීවිත කාලෙම ඉඳවන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ ගොඩාක් තමන් ඥානාන්විත වෙන්න ඕනේ ඒ වගේන් ඈත් වෙනකොට. එහෙමයි. ඒකට හිත හදාගන්නත් සමහරලාට තමන්ගේ ආදීන එක අපි අපිට ආරංචි එක රෝහලක හෙදියක් සුළු සේවකයෙක් එක්කලා. ආයතා සම්බන්ධතා මේක ආරංචි වෙලා හැමතැනම දැනගෙන ස්වාමියත් දැනගෙන මේ මිනිස්සුත් ගහන්න ගිහිල්ලා අන්තිමට සමාව දීලා. දැන් එතකොට ඒක ආයතනික විදියට ගැටලුවක්. මම හිතන්නේ මම දන්න තරමින් නීතිමය විදිහට ඒක අනුමත වෙන්නේ නැහැ රජයේ ආයතනයක එහෙම කරන එක. එහෙමයි. සුළු සේවකයෙක් එක්ක. ඉතින් එතකොට තමන් විඳින අවමානෙ ඕ එළියට ආවට පස්සේ සමහර ලාවට මේ විදුහල්පති වගේ විදුහල්පතිනියක් වගේ උසස් තනතුරු දරන අය. එතකොට තමන් දහස් ගාණක් දියණිවරුන්ට දරුවන්ට පාර කියන කෙනෙක් නේ. ගුරුවරුත් එක්ක සම්බන්ධතා පටන් ගන්න. ඕවා මේවා වුණා ඕවා පිටතට එනවනේ හංගන්න බැහැනේ. එහෙම. ඊට පස්සේ ඒවා රජයේ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා අන්තිමට සේවයෙන් ඉවත් කරලා සේවයෙන් එක්ක වෙන තැන්වලට මාරු කරලා මොන අවමානයක් විඳින්න ඕනද? ඉතින් එතකොට අර පුංචි ආශාවදට සමහරවිට බලන බැල්මකට වැහුවෙලා යන්නේ. කනා මැදිරියෝ වගේ අහුවෙලා යනවා. ඉතින් ඒ නිසා ඒවට අර දක්ෂ වෙන්න ඕන තමන් අර අර අර කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න ඉතුරු කරන්න එපා කියනවා. අර දුරදිග ගිහිල්ලා වෙන්න තියෙන අන්තිමට වෙන්න කලින් හැරිලා බලනකොට Tamanට තේරෙන්න ඕනේ මේ මේ එන පොට හොඳ නෑ කියලා. එතනින් කඩා ගන්න Taman දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ වගේම ටිරේෂා දැන් ඔතනදී අර ඒවට යොමු වෙන කාන්තාවනේ. Tamanගේ ස්වාමියා යොමු වෙලා ඉන්නවනම් Taman දක්ෂ වෙන්න ඕනේ. Tamanගේ ස්වාමියා නිවැරදි කරගන්න. කලබල වෙලා කෑ ගැහුවා කියලා රණ්ඩු කරා කියලා ඒක සාර්ථක වෙන්නේ නෑ. සමහර වෙලාවට තව දුරටත් ස්වාමී හිතුවක් කරනවා. කාරුණිකව ස්වාමියාට තමන්ගේ ආදරය ගැන ප්‍රකාශ කළා, කාරුණිකව උපකාර කරලා ඔයා මෙහෙම කරන්න කියලා අර තමන්ගේ තමන් ගැන කරුණාව ආදරය හිටින විදිහට කතා කරන්න දක්ෂ වෙන්න ඕනේ. හරි අර කලින් කිව්වාගේ සමහරලාට තරහට ඉවස ඉරුෂ්‍යාවට එක්කෝ ඉනා වගේ නොයේ නරක දේවල් වලින් ස්වාමියා ස්වාමියාගේ වැරද්දක් නැති වෙන්න පුළුවන් අයත ආදයකට ගියා කියලා. එතකොට ඉවසීමෙන් යුක්ත ඒ ස්වාමියාට ධර්මය අහන්න සලස්වලා ගතිගුණ හදාගෙන තමන්ගේ ස්වාමියා නිවැරදි පැත්තට ගන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. ඉවසීම තියෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඉතින් ඒවා තමන්ගේ කර්මය වෙන්නත් පුළුවන්. තමන් සසරේ අහිංසක කාන්තාවකට ওই වගේ දුකක් ඇති වෙන්න හේතු කාරණා වෙලා නම් එය තමන් විවාහ වෙලා සමහරට බොහොම ආදරෙන් හිටියත් එක පාරට තමන්ගේ ස්වාමියා වෙනස් වෙලා තමන්ට ওই වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එක දුවක් අපිට මුණ ගැහුණා. මේ දුව විවාහ වෙලා මේ පාසල් වියේදී තමයි මේ තමන්ගේ ස්වාමියාත් එක්ක කියන්නේ ආදර සම්බන්ධතාවය පටන් ගන්න විවාහය හරි ආදරෙන් ඉඳලා මේ ස්වාමි මෙයාගේ මහත්තයා දැන් තරුණයි බොහොම තරුණයි අවුරුදු 22ක 23ක මේ දුවක් ඒ කාලේ මහත්තයා තමන්ගේ තමන්ගේ යාළුවගේ ඒ පෙම් සබඳතාවය මොකක් හරි ඉඳ එන හිටලා මේක එකතු කරන්න මෙයා මැද්දට පැනලා යාළුවෙක් විදිහට උදව් කරන්න කියලා අන්තිමට අර කාන්තාව අයිතු දෙයකට මෙයා පොළඹවගෙන. එතකොට මේක දැනගෙන අර දුව මෙයාට මේක උහුල ගන්න බෑ දුක. දැන් අර අර මහත්යත් අර බිරිඳට ගොඩක් ආදරේ. ආදරේ නැතුව නෙවෙයි අර කාන්තාව වර්ග පොළඹව ගත්තා. මේ දුවට කොච්චර දුක දරා ගන්න බැයිද කියන්නේ දෙපාරක් දරුවෝ ලැබෙන්න ඉඳලා දරුවෝ දෙන්නෙක් නැති වෙලා. අර මානසික පීඩනයෙන් හින්දා. නමුත් පස්සේ ධර්මය අහලා දැන් එයා කලබල වුණේ නැහැ. හැබැයි දුවගේ තියෙන දක්ෂකම කියන්නේ කලබල වුණේ නැහැ. අරයවත් හදාගත්තා. ඒ ඒ මහත්ය ගොඩ පසුතැවෙනවා. ඒ කියන්නේ කැමැත්තකින් මේ දෙයක් කරා නෙමෙයි. ඒ වගේ අර ධර්මයට ඇවිල්ලා ටික ටික තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නට තමන් දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඉවසීම කියන්නේ ඉවසීමට සීමාවල් නැහැ ටිටේෂා. අපි ඉවසීමට සීමාවල් හදාගත්තට බුදුරජාණන් වහන්සේ වදාළන ඉවසීමට සීමාවල් නැහැ. අපි ඉවසලා ආයිමත් ඉවසලා නැවතත් ඉවසලා හොඳට නුවණින් විමසලා තමන්ගේ ජීවිතයට ගන්න ඕන නිවැරදි තීරණ අරගන්න ධර්මයේ හැසිරෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. හොඳයි මම හිතනවා මේ අද දවසේ මේ කතා බහ බොහොම වැදගත් කතා බහක් වෙන්නට ඇති කියලා ඔබ ජීවිතවලට මොකද ඇත්තටම වර්තමාන සමාජය තුළ මේ කතාව මේ කරණාවේදී මේ අනියම් සබඳතා කියන මාතෘකාව ඇතුළේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසාවෙන්ම තමයි අද දවසේදී ධම්සරණී සදහම් පිළිසඳර තුලින් අපි මේ පිළිබඳව කතා බහ කරන්නට ඕනේ කියලා හිතුවේ. එවැනි කාන්තාවන් ඉන්නවා නම් Tamanගේ ජීවිතය තාමත් ප්‍රමාද නොවි අප්‍රමාදීව මේ කාරණාවෙන් ගැලවිලා නිදහස් වෙලා බොහොම සුවසේ Tamanගේ ජීවිතය ගත කරන්න. මොකද ඇත්තටම අර පින්නත් මෙන්නන්සේ කිව්වා වගේ මේක මානසික අපහසුතාවයක් යම් විදිහකින්. මොකද මේක තමන්ගේ ස්වාමියා දැනගත්තොත් එහෙම ලොකු ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මේ හොරෙන් හොර රහසේ පවත්වාගෙන යන්නේ. තමන්ගේ දරුවන්ට හොර රහසේ පවත්වාගෙන යන්නේ. හැබැයි කොයි වෙලාවෙ මේ මානසික පීඩාවක් තියෙන කොයි වෙලාවෙ මේක එළියට මතුවේද කියන කාරණාව දන්නේ නැහැ. හැමතිස්සෙම මේ රහස් හංගගෙන ඉන්න බෑනේ. කොයි වෙලාවක හරි මේව මතුවෙනවනේ. ඉතින් මේ කියන්නා වූ කාරණාත් එක්ක අතිශයෙන්ම ලොකු බියකින් තමයි මේ අය පසුවෙන්. ඉතින් ලොකු අපහසුතාවයන් එක්ක ජීවත් වෙනට වඩා බොහොම සුවසේ සෝදායි ජීවිතයක් ගත කරන්න අපි හැම කෙනෙක්ම කැමති. ඉතින් එහෙම සුවසේ ජීවිතයක් ගත කරන්න නම් ඔබ යහපත් චර්යා රටාවක් Tamanගේ ජීවිතවලට එකතු කරගන්න ඕන, හුරුවක් ඇති කරගන්න ඕන. ඉතින් මේ කියන්නා වූ කාරණා අද දවසේදී ඔබට වැදගත් වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් පින්වත් මෑණින් වහන්සේ අපිට ලැබිච්ච කාල වේලාවත් අවසන් වෙනවා. නමුත් අද දවසේදී අපි හිතුවා අපිට ඒවල තියෙන මේ ගැටලුවකට පිළිතුරු ලබා දෙන්නට ඕන කියලා අපිට ලිපියක් යොමු වෙලා තියෙනවා. ලිපියේ සඳහන් වෙලා තියෙනවා මුලින්ම මේ තමන්ගේ නම රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශ කරන්න එපා කියලා එල්ලීමක් කළා තිනවා. අපි ඒ නිසා මෙන්ම ඒ රහස්‍ය භාවය සුරකින්නවා කියලත් ඔබට මතක් කරනවා. මේ විදිහට තමයි ගැටලුව යොමු කරලා තින්නේ. මම හිතන්නේ දීර්ඝ ලිපියක් අපට යොමු වෙලා තිනවා. මම අවුරුදු 25ක පෞද්ගලික අංශයේ සහකාර ලිපිකාරණයක් විදිහට සේවය කරනවා. මේ වැඩසටහන ඇය නරඹනවා කියලත් තියෙනවා මගහැරුණොත් අන්තර්ජාලය ඔස්සේත් කොහොම හරි මේ දැන් දම් දෙසුම නැවත වතාවක් නරඹනවා කියලා තියෙනවා. ඇය ලොකු අසහනයකින් පෙළෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ தત્ත්වය උදා වෙලා තියෙන්නේ පෙම් සබඳතා නිසා කියලා සඳහන් වෙනවා. විවාහ වෙන වයසේ ඉන්න නිසා තමයි මෙහෙම ගැටලුවක් ඇති වෙලා තියෙන්නේ කියලා කියනවා. ඒ ලොකු දීර්ඝ විස්තරයක් කළා තියෙනවා පින්නමනස. පිරිමි ළමයෙක් එක්ක සබඳතාවයක් ආරම්භ කළා. හැබැයි හැමදේම හරි ගිහිල්ලා ගෙවල් වලටත් කියලා ස්ථිරත් කරගත්තට පස්සේ ඒ තරුණයාට හේතුවක් නැතුවම ඒ වෙපා වුණාලු. එතනින් එහාට ඒ ආගම දහමකට නැඹුරු වුණාලු. හැබැයි ආයෙත් කෙනෙක් ඇයිගේ ජීවිතයට ආවයි කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ ආයෙත් කෙනෙක් ජීවිතයට ආවට පස්සේ මේවත් ගෙවල් වලින් ස්ථිර වෙලා බොහොම සතුටින් මේ අය සබදතාවය පවත්වාගෙන යනකොට ඒ කෙනාටත් අර විදිහටම ඇයව එපා වෙන්නට පටන් ගත්තා කියලා කියන්නේ ඇය විමසීමක් කරනවා මම මෙහෙම ප්‍රතික්ෂේප වෙන්න හේතුව මොකක්ද මම පවට ඊටාම බය කෙනෙක් හිතාමතා පවක් කරන්නේ නැහැ ඒ තරම් ඒත් මේ තරම් දුක් වෙන්නට හේතුව කුමක් විය හැකිද මේ දේවල් නිසා මගේ පවුලේ උදවියත් ලොකු අපහසුතාවයකට පත් වෙලා කියලා කියනවා. ඒ වගේම වටපිටාවේ අයත් කතා හදනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ නිසා මේවා අතහැරලා පැවිදි වෙන්නටත් ලොකු කැමැත්තක් තියෙනවා කියලා කියනවා. හැබැයි ඒකටත් හැකියාවක් නැහැලු මේ දෙමාපියන්ට සහයෝගය දක්වන්නට තියෙන අවශ්‍ය නිසා. ඉතින් මේ දේවල් නිසා අය ගොඩාක් පීඩාවටපත් වෙනවා කියලා ලිපියේ සඳහන් වෙනවා. සරලම විදිහට තමයි පින්නතෙන් මේ ඉදිරිපත් කළේ. මොකද මේක දීර්ඝ ලිපියක්. අපි ඇයටත් යම් විදිහකින් පිළිතුරක් ලබා දිය යුතුයි. ඔටිරේෂා ඒ වගේ කෙනෙක් අපි තේරුම් ගන්න ඕනේ අපි අලුතෙන් සසර ඉපදුනා නෙවෙයි. එහෙමයි. ඒ කියන්නේ සසරේ අපි දැන් අපි කලින් සසර කරපුවත් විඳවනවා වෙන්න පුළුවන්. මට මතක් වුණේ ඔක කියද්දි මේ ඉසිදාසි තෙරණිය. ඉසිදාසි කියලාගෙන හරි ලස්සන දියණියක්. සිට දියණියක් විවාහ වුණා පළවෙනි ස්වාමියාට කිසිම හේතුවක් නැහැ එලව ගත්තා. ආයෙ විවාහ වුණා. කිසිම හේතුවක් නැහැ එපා වුණා. ආයෙ තාත්තා මොකද කරේ මේ හිඟ අර සිඟාකන තරුණෙක්ට එන්න කියලා මේ විවාහ කර දුන්නා. අර සිඟාකන ළමයි කිව්වා අනේ මට නම් මේකෙන් කමන්නේ මං හිඟා කන්නම්. මට ඊට වඩා හොඳයි කියලා. ඒකට හේතුව අතීත සර ජීවිත හතකට කලින් රන්කරුවෙක් වෙලා ඉඳලා පැරදි විදිහට ජීවිතේ බොහොම සෙල්ලක්කාර විදිහට ජීවිතේ ගත කරලා ඒ නිසා නොයෙක් විදියට නිරේ ගිහිල්ලා එතකොට නොයෙක් විදිහේ සත්තු වෙලා ඉපදිලා, ගවයෝ වෙලා ඉපදිලා ඊට පස්සේ නපුංසක ජීවිතයකට පත් වෙලා ආයි කාන්තාවක් විදිහට වෙලා උපදිනවා. Tamanට ආදරේ ලැබෙන්නේ ඉතින් ආදරේ නොලැබීම නිසා ආදරේ ඕනම කෙනාට තමයි ආදරේ නොලැබෙන්නේ ඉතින් ඒක කර්මානුරූපව Tamanට වුණා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒකමත්ෙම තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න නැතිව. ඒ කියන්නේ සේදි විනාශා ගන්නටත් හිතනවා කියලා තියෙන. හැබැයි ඇය දන්නවලු ඒක පවක් කියලා. ඒ නිසා ඒ තීරණය ගන්නත් බැහැලෝ. හැබැයි දැනට අර විවාහ ජීවිතයත් කරගන්නත් බැහැ කියලා කියන මොකද ඒක නෑ හොයලා බලන්නේ කිසිම දෙයක් නැහැලු. හැබැයි මේ ලොකු ගැටලුවක ඉන්නවා කියන එක තමයි නේද? ඒ කියන්නේ ත්‍රිෂා එතකොට තමන් ඉවසන්න ඕනේ. දැන් කර්ම විපාකයක් නම් ඕක දැන් ඕකට උපදේශන මාධ්‍යත් හරියන්නේ නැහැ. එහෙමයි. එතකොට ඕකට වෙන මේ මිනිස්යාට මෙහෙම වෙන්න කියලා එයාට අවවාද කළා හරියන්නේත් නැහැ. Tamanට මූණ දෙන්නම සිද්ධ වෙනවා. අර කියන්නේ කඳු ගැටේක අහස ගිහිල්ලා මොනවා කරලත් මේකෙන් බේරෙන්න බෑ කියනවා. ඉතින් ඒ නිසා ඒ කරන්න ඕන හොඳම දේ ඉවසීමෙන් මේක තමයි එහෙනම් මේක මගේ ජීවිතේට මූණ දෙන්න තියෙන දේ. යම් වත්පිළිවෙතක් පින්නත්. ඒ කියන්නේ යා අර සමහරට කාලයක් බඹසර සිල් රැකලා බ්‍රහ්මචාරීව වාසය කරලා උපෝසත සිල් රැකලා එතකොට හොඳට ධර්මයේ හැසිරලා එහෙම නැත්නම් කරජකාය සූත්‍රය හොඳට ශ්‍රවණය කරලා ඒ අනුව මෛත්‍රී භාවනාව වගේ භාවනාවල් පුරුදු කරලා සමහරට අර යටපත් කළ හැකි කර්මයක් නම් එහෙම කරගන්න පුළුවන්. නමුත් විඳවන්නම තියෙනවා නම් විඳවල මිසක් අපිට ආපස්සට එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒකට යා කරන්න ඕනේ හිත හයිය කරගන්න එකයි. ඉතින් දෙමව්පියොත් දුකෙන් ඉන්න එයා දුකෙන් ඉන්නකොට. එහෙමයි. ඒතකොට දෙමව්පියෝ අඩුම ගාන සතුටින් ඉන්න කම නැදුව හිත හදාගෙනවත් නේ කියලා. ඉතින් ඒ නිසා ඒ කරන්න ඕනේ හිත හදන්න කියන්නේ සියදිවි නසා ගැනීම කියලා කියන්නේ තමන්ටත් නේ අනුන්ටත් නේ අන්තිමට. නේද? තමන්ට තමනුත් නේ අනුන්ටත් නේ. එතකොට කවුරුත් අඬන්න නෑ එතන. දෙමව්පියෝ තමයි දුක් විඳින්නේ. මේ ලෝකේ ජීවිතය අයදින බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ නිසා තමන්ගේ ජීවිතයට දැන් ඇය විවාහ වෙලා නැහනේ. ඇයට තව වෙනත් වෙනත් පිළිවෙත් මේ විනත් ක්‍රමයක් කරන්න පුළුවන්. ඒ නිසා අනික අර දැන් 25ක් කියලා කියලා අර හදිස්සි වෙලා හදිස්සි තීරණ අරගෙන නොගැලපෙනයි විවාහ වෙලා ඒක සාර්ථක නැහැ. ඒ නිසා බොහොම ඉවසීමෙන් ධර්මයේ ශ්‍රවණය කරලා හොඳට හොඳ බඹසර සිල් රැකලා ධර්මයේ හැසිරිලා කාලයක් යනකොට ඒවා තමනුත් මානසික සුවපත් වෙලා අකමක්කා වෙලා ඒවා තමන්ට හරියන්න ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා අනුව Tamanගේ ජීවිතය යහපත් කරගෙන නිවැරදි කරගෙන ජීවත් වෙන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. ඇත්තටම අපි මේ කර්ම ගමනකන යන්නේ. මේ සසරේ අපි යම් තැනක රැස් කළා වූ කර්මය අපි පසුපස එනවා. අර ගුණාබැඳි කරත්තේ වගේ ඒ අපි පසුපසම මේ කර්මය අපි රැස් කරපු දේවල් අපි කරපු කියපු දේවල්ම තමයි ආයෙත් අපි පසුපස එන නිසා අපිට සමාජයට චෝදනා කරලවත් එහෙම නැත්නම් වෙනත් අයට චෝදනා කරලවත් මේකෙන් මිදෙන්න හැකියාවක් නැහැ. නමුත් ඔබ ඔබේ ජීවිතය තුළ සිත සුවපත් කර ගැනීම අතිශයින්ම වැදගත් කාරණාවක්. ඔබේ හිත හදාගෙන හරි විදිහට අපි ජීවත් වෙන්න ඕනේ කියන තැන යහපත් විදිහට ජීවත් වෙන්න ඕනේ කියන තැන ඉඳලා සැලෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ ගොඩාක් වටිනවා කාන්තාවක් විදිහට ස්ත්‍රියක් විදිහට. ඉතින් අද දවසට ධම්සරණින් සදහම් පිළිසඳර අපි හමාර කරන්න සෝදානම්. ඉතින් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන්ම තමයි අපේ පින්වත් මෑණියන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරේ අද දවසේදීත්. ඉතින් පින්වත් මෑණියන් වහන්සේ ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුන තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ රැස් කරා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ උපකාරී වේවා එකසේ අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් හොඳයි. එහෙනම් ලබන සතියේදීත් ඔබ මුණ ගැහිමේ බලාපොරොත්තු වෙන අද දවසට අපි සමුගන්නවා. ඊට පෙර ආත ඔබට මතක් කරනවා මේ විදිහටම ඔබට පුළුවන් ලිපි යොමු කරන්නට. මතක් කරන්නම් අපේ සුපුරුදු ලිපිණය ඔබට නිෂ්පාදක දම්සරණී සඳහන් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. එසේනම් අපි සමුගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට යහපත් දවසක් සුබ දවසක්. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ